තියෙනවා. ඕක බය වෙන්න දෙයක් නැහැ. හරි මම ගිහිල්ලා ඡායාරූපයක් අරගත්තා. ආ මගේ කැමරාවේ දුහිඳල්ල වැටුණා. ඒ ඡායාරූපයට තරසම දුහිඳ ඇල්ලක් ආය හොයන්න පුළුවන් වෙයිද? එහෙනම් දුහිඳ ඇල්ලේ ආයුෂය කැමරාක්ෂණයයි. <laughs> මම දන්නේ ඒක. අපි කැමරාවෙන් කතා කරමු. කැමරාවේ තනිතම වෙච්ච ෂණයේ ඒක ඊළඟ මොහොතේ ඒක වෙනස්. ඊළඟ මොහොතේ වෙනස්. ඊළඟ මොහොතේ වෙනස්. එහෙම නේද? හරි. නමුත් මට දුම් හිඳයල්ලා අඳුර ගන්න පුළුවන්. එක වෙලාවක මෙතන තිබ්බ වතුර බින්දුවක් තියෙනවා නම් ඊළඟ වෙලාවේ ඒක පල්ලෙහාට එනකොට උඩ තිබ්බ එක එතෙන්ට එනවා. ඊළඟ එක පල්ලෙහාට එනකොට ආය අරක මෙතෙන්ට එනවා. අන්න ඒකට කියනවා සංතතියක් ගැලීමක් කියනවා. ඒ ගැලීම යම්කිසි සමාන ආකාරයකින්ම සිද්ධ වෙන හින්දා මොකද වෙන්නේ මට මේක එකම රටාවකට පේනවා එකම රටාවකට පේනවා එකම විදිහකට පේනවා ඒ මොකද අර ගලේ වැදිලා මේක විසිරිලා එකම විදිහ හැම හැම වෙලෙම වෙනස් හැම වෙලෙම වෙනස් නමුත් මට මේක එක්තරා රටාවකට මං ඒ රටාවට කියනවා ඒ ආවේනික රටාවට කියනවා දුන්හිඳ ඇල්ල කියලා ප්‍රඥප්තියක් ඒ වගේ මෙන්න මේ නාම પરම්පරාව රූප પરම්පරාව අතීතයේ හේතු වෙලා නැවත මෙතන ඵලයක් විදිහට හටගන්නකොට කරුණාවන්ත සිතුවිලි වපුරුපයට කරුණාවන්ත පහළ වෙනවා සල්ලාල සිතුවිලි වපුරුපයට සල්ලාල සිතුවිලි දේවතු සිතුවිලි වපුරුපයට වේබල සිතුවිලි ඒ විදිහට එක එක ඒවා එක එක විදිහට එක එක කෙනාට එක එක කෙනාට ආවේනිකව යම් කිසි ආවේනික රටාවක් අපිට දැනෙනවා පේනවා ඒක හින්දා අන්න ඒ නාමකය නේද ඒ සිත් හින්දා දේවද්දා කියලා මූණ දිහා බලලාද පනවන්නේ ක්‍රියාව බලලාද සිත දිහා නේද සිතේ ක්‍රියාකාරීත්වය අනුව කල්ලාලයා කියන්නේත් එහෙමයි එහෙනම් නාම પરම්පරාව අනුව පුද්ගලයා කියලා අපි හදනවා ඒ වගේම බලන්න රූපයක් හැම වෙලෙම බිනි බිනි බිනි බිනි ගියාට මාසෙකින් අවුරුද්දකින් අවුරුදු දෙක තුනකින් දැක්කම හඳුනගන්න පුළුවන් වෙයි ඒ කොහොමද? වෙනස් වෙනවා තමයි වෙනස් වුණාට ඒ වෙනස් වීමේ යම් කිසි මොකක් හරි ආවේනික රටාවක් තියෙනවද නැද්ද? પરම්පරාගතයක් තියෙනවා වෙනස් වීමේ. හරි මේ වගේ. මුණුපුරයි පුතයි තාත්තයි සීයයි මම හතර දෙනා පිළිගස්සනවා. සීයා හිනහ වෙන විදිහේයි අන්තිම කුරුක හිනහ වෙන විදිහේ හෝ කනේ හරි මූණේ හරි හැඩරුවේ හරි පාටේ හරි මේ හතර දෙනාගේම මොකක් හරි ආවේනික ලක්ෂණයක් තියෙනවද නැද්ද? ආන් එකට කියනවා පරම්පරා ලක්ෂණයක් කියලා. අන්න ඒ වගේ අපේ රූප බිඳිලා නැවත රූප සකස් වෙන්නේ පරණ ඒවාට යම්කිසි සමානකමක් ඇතුව. ඇයි ඒ? දුන්හිඳ ඇල්ල බිඳිලා ඊළඟට ඇල්ල සකස් වෙන්නේ එකම විදිහට අර ගලේ වතුර වැටලා එන හින්දා පරණ එකට යම්කිසි සමානකමක් ඇතුව. ඒ වගේ අපේ මේ රූපයට හේතු වෙන කාරණා හතරයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. එහෙම නේද? අන්න ඒ හතර. කර්මය එක ෂණයක ලොකු වෙනසක් වුණොත් මාව දැන් මෙතනම කලාගෙන වැටෙනවා. එක්ක මේකේ මගේ ඇහැ වැදිලා පොට වෙනවා. හරිද? එහෙම නැත්නම් අර පරිපේලියෙන් වැටිලා සම්පූර්ණ මූණ වෙනස් හැඩයකට යනවා. හ්ම්. එහෙම මොකක් හරි වෙනවා. චිත්තයේ ලොකු වෙනස් වීමක් වෙනකොට මේ ශරීරයට වෙන දේ දැකලා තියෙනවද? මේ මේ හොඳට ඉන්න එක පාට යස්සයෝ වගේ මූණ හැදෙනවා. නේද? අත් මිටි මොළෝ වෙනවා, දත් පූට්ටු වෙනවා. හ්ම්. දැකලා තියෙනව නේද? ආයෙන චිත්තයේ රූපයට සම්පූර්ණයෙන් බලපාන බව ඒ ශනේම බලපාන හැටි අපිට තේරෙනවා. නේද? එතකොට ඊළඟට ඍතු ඍතුවත් එහෙමයි ආහාරයත් එහෙමයි. අපේ ආහාර රටාව එක වගේ. අපි ඉන්නේ එකම ඍතුවක් තියෙන තැනක. නේද? එතකොට අපේ කර්මයේ එහෙම හදිස්සියෙම එකපාරටම ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. එහෙම වෙන වුණොත් වෙනස් වෙනවාමයි දැනට සාමාන්‍ය එක ගන්නට යනවා. චිත්තයත් චිත්ත පරම්පරාව හැදෙන හැටි අපි කිව්වා ඒකෙන්ද ඒකත් එක්තරා රටාවකට එක දවසක් ගත්තොත් මොහොතක් ගත්තොත් ඊළඟ මොහොතට සමානවයි එන්නේ. හතරම සමාන වෙන හින්දා සකස් වීමේ යම්කිසි රටාවක් තියෙනවා. නමුත් බලාගෙන ඉද්දි වැහැරෙනවා, ජරාවටපත් වෙනවා. නමුත් අර රටාව තුල ඉඳගෙනයි. නේද? ඒ රටාව තුල ඉඳගෙනයි. ඉතින් එහෙනම් මේ ශරීරයත් එක්තරා හැඩතලයකට එක්තරා ආවේනික රටාවකට යනකොට ආන් ඒ ශරීරය දැකලා අපි දානවා නවා. නේද? සමහර අය හරකා, බල්ලා, මීයා, ඉබ්බා, මිනිස්සයා, කමල්, නිමල් කියලා නේද? ඊළඟට එයාගේ ගතිගුණ දැකලා මිනිස්සුන්ටම නම් දානවා හරකා, ඉබ්බා, බූරුවා කියලා එහෙම වදනවා. නේද? ඒ නාම පරම්පරාව දිහා බලලා මොකද එක්තරා රටාවකට එන හින්දා. ඔන්න ඔය ඒ ඒ කෙනාට අයිති නැති අපිටත් අයිති නැති Tamanටත් අයිති නැති මෙන්න මේ වැඩපිළිවෙල හින්දා ඔන්න ඔය මනෝ ස්පර්ශය සහ හටික සංස්පර්ශය කියලා කියන මෙන්න මේ ආයතනයන් පහේ හටගන්න මේ ස්පර්ශය හින්දා අපිට අහවලා දැක්කා මෙයා දැක්කා මෙයා දැක්කා කියලා නොයේකුත් ස්පර්ශය වේදනා හට ගන්නවා. තණ්හා හට ගන්නවා. අන්නේ ස්පර්ශද වේදනා තණ්හා අපිව ආයසරයක් රෞමේ නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හට ගන්න හේතු වෙනවා හරි එතකොට මටවත් අයිති නැති අනුන්ටවත් අයිති නැති මෙතෙන්ටත් අදාළ නැති සමහර නාම රූප પરම්පරාවල් වලට ආවේනික ලක්ෂණයන් වගේක් අරගෙන ආද මේක අත්දැකගම් නේ සමහර අය අනිත් අයට වැඩිය මට ආදරෙයි කියලා දැනিলা කියනවද නැද්ද පොඩි පුතා ලොකු පුතාට මේ මට ආදරෙයි නේද කියලා දැනලා තියනවද නැද්ද ඇත්තටම එහෙම අදහසක් තියනවද නැද්ද ඒ මොකද වෙන්නේ ඒ මොකද සමහර අයගේ සිත්වල මං ගැන ආදරයක් උපදිනවා කියලා Tamanට දැනෙන්නේ. හරි බලන්න දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තැනැත්තාගේ සිතේ මං පිළිබඳව කැමැති සිතුවිලි අර තණ්හාවෙන් පටන් අරන් උපාදාන දක්වා එයා පඩි වර්ගයක් නැගලනවා. ඒ පඩි නගින හැම වෙලාවකම තෘෂ්ණා බරිත සිතුවිලි ඒ හිතේ අතීතේ පහළ වුණා. නේද? පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගියා. අන්න ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ? දැන් එයාගේ ඒ චිත්ත පරම්පරාවේ මං ගැන තෘෂ්ණා සහිත සිතුවිලි අනිත් අයට වැඩිය පහළ වෙනවා. ආන් එතකොට අපි කියනවා අන්න අර පුද්ගලයා මට ගොඩක් ආදරෙයි කියලා. නේද? ඒක නෙමෙයි වෙන වැඩේ. එයා එහෙම ඉන්නකොට ඔන්න එයා දකිනවා වෙන කෙනෙක් දැක සතුටක් ඇති වෙනවා. පරිේශන ඇති වෙනවා. ලාභයක් ඇති වෙනවා. නේද? ඒ සිතුවිලි પરම්පරාවේ වෙන වෙන ඒ පරිදිගේ වෙන කවුරු හරි නැගලා දැන් බලමු. දැන් මොකද වෙන්නේ? මං කියනවා දැන් මට ආදරේ නැත. <laughs> ඔන්න විනාශේ නේද? සිද්ධ වෙන කොයි වෙලාවේ ඕක වේද කියලා කියන්න පුළුවන්ද? නේද? කොයි වෙලාවේ මම මහලොකුවට අල්ලාගෙන ඉන්න නාම પરම්පරාවට ඒ වගේ බිම්බෝම්බයක් වදිද කියලා කියන්න පුළුවන්ද බෑ? නේද? ඒ වගේ බෝම්බයක් වදින්න ඉඩ තියෙනවා. එහෙම වෙච්ච ගමන් ඉතින් අනිත් එක්කනම මොකද කරන්නේ? හරි. ඕක අපි දන්නවද නැද්ද? මන්නම් කියන්නේ ඕක අපි ඔක්කොමලා දන්නවා. හ්ම් ඔන්න කියනවා අපි දෙන්නා විවාහ වුණේ අවුරුදු 7ක් ආදරය කරලා අපි පුදුම විශ්වාසකින් ඉන්නේ කියලා කියනවා අපිට ඇවිල්ලා ලොකුවට. මම එතකොට අහනවා එහෙනම් මොකටද නීතියේ දිව්වේ? එච්චර විශ්වාස නම් ඇයි නීතිඥයෙක් ඉදිරියේ නැත්තම් නීතියේ දිව්වේ ඇයි? ඇයි නීතිය කියන්නේ? විශ්වාසය නෑ නේද? අපි ඔක්කොම එකතු වෙලා කරන්නේ අමුම අමු බොරුවක් නේද? විශ්වාසය තියනවා නම් ආයේ නීතිය තියන්න ඕනේ අපි දෙන්න මැරෙනකන් එකට ඉන්නවා කියලා අරයා කියනවා මං අර නේද ඒ නීතිඥයාද කවුද මන්ද ඉස්සරහා කියන මම මැරෙනකම් මෙයාව බලා ගන්න මෙයාත් කියන මම මැරෙනකම් බලා ගන්නවා ආ පොරොන්දුනා ආ මුද්දරුලින් අත්සන් කරන්න දැන් එහෙනම් ආන් හරිය කියලා නේද ඒ ඔක්කොම මොකද අපි හොඳට දන්නවා එහා පැත්තේ හිත ගැන විශ්වාසයක් තියන්න බැරි හින්දා තියෙන ජීවත් වෙන්න තියෙන බයට තනියම ඉන්න බයයි අපි මේ ලෝකේ මොනව වෙයිද දන්නේ ආන්ගේ බයට එකා එකා එකා එකා බැඳගෙන ඉන්න තමයි දැක්ක වෙන්නේ යකා බැඳගත්තා වගේ නේද? ඈ ඉතින් මේ මේ නාම රූප පරම්පරාව තේරුම් ගන්න නැතුව අපි මේවා පුද්ගලවාදයෙන් බඳ ගන්නවා. හරිද? ඒ මදිවට ඒවා හින්දා රණ්ඩු අල්ලනවා. ඒවා හින්දා මරා ගන්නවා. ගුටි බැටැන ගන්නවා. කේලම් කියනවා. මේක මහා විජ්ජුම්බරයක්. ඉතින් මේ ටික තේරුම් ගත යුතුව තියෙනවා. මේක තේරුම් ගත්ත කෙනාට කවදාහක්වත් තමන්ගේ මේ ජීවිතය නැත්තම් මේ නාම රූප પરම්පරාව ආත්මයක් කියන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක්. මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් එකක්. මට ඕන හැටියට නවත්ත ගන්න පුළුවන් එකක් කියන සිතුවිලි එයිද? නේද? ඊළඟට එන්නේ එහෙම අය එක එක්කෙනා කියන සමහර අය වැරදිලා මේ නාම රූප પરම්පරාව වැරදිලා මේ සූත්‍රයේ තියෙනවා. රූපවත් වූ සූක්ෂම වූ ආත්මයක් පණව ගන්නවා පණව ගන්නවා කියන පැන වෙනවා ආත්මයක් විදිහට අපිට දැනෙනවා මං කිව්වෙ ඉස්සෙල්ලා නැති මමක් නැති මගේ කියන හැඟීමක් ඇවිල්ලා මගේ කුංචි කාලේ ඉඳන් මේ වෙනකන් ආපු ආත්මය කියලා නැත්තම් අතීතයේ සිට වර්තමානයේ හරහා අනාගතය දක්වා අකණ්ඩ රේඛාවකින් යා කරගත්ත අතීතය ලුහු බැඳ බැඳ ලුහු බැඳ බැඳ අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවයක් තියෙන නාම પરම්පරාවක රූප પરම්පරාවක මම හිර වෙනවා හිර වෙලා මම නිරෝගී පුද්ගලයෙක් මම ශක්තිමත් කෙනෙක් මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා අපිට සිතුවිලි ඇති වෙනවා ඒකින්ද අපි මොකද කරන්නේ මේ ආත්මය රැකගන්න කියලා මොකද කරන්නේ? අතීතේ මං කැමති විදිහට තිබුණාද හැම වෙලේම පිරික්සන වර්තමානයක තියනවා කියලා. හරිද? අනාගතයේ ඒක හැම වෙලේම ප්‍රාර්ථනා කරමින් මහා දුකක් කරනවා. මොකද මේ Tamanට අයිති නැති වැඩ පිළිවෙලක් පවත්වා ගන්න උත්සාහ කරන නොදන්නාකම හින්දා. මේක විතරක් නෙවෙයි. තව ඒවා වගේ කුත් අල්ල ගන්නවා. මේකවත් බැරි කොට වෙන එකකුත් අල්ලගෙන ඒකටත් කියනවා මගේ නෙවෙයි ඒකට කියන්නේ මගේම කියලා කියනවා. වෙන එකක් අරගෙන ඒකට කියනවා මගේම කියලා. එයාටවත් බෑ ඒක පවත් ගන්න. මෙහි හදනවා ඒක පවත් ගන්න. මේ හොද්දටම පිසු ආයතන නේද? හොඳටම විකාර ගතිය. කොළමොරක් නම් ගතිය. ඉතින් මෙන්න මේ ටික තේරුම් ගන්න නැතුව අපි හරියට දුක් විඳිනවා. මේක තේරුම් ගන්න එක තමයි අමාරුම වැඩේ. හරිද? ලෝකේ තියෙන අපහසුම වැඩේ. බලන්න ওই ටික හරියට තේරුම් ගත්තා නම් සත්‍ය පුද්ගල නැත්තම් මම මේ වගේ බුද්ධලයා මේ වගේ ප්‍රඥාප්තින් ඔක්කොම කැඩලා යනවා. නේද? ඔක්කොම කැඩිලා නැත්නම් ඉතින් සමහර අය රූපය ආත්ම කොට ගන්නවා සමහර අය වේදනාව ආත්ම කොට ගන්නවා ඒ වගේම රූපය ඒ ළඟට රූපවත් වූ සූක්ෂම වූ ආත්මයක් පනවනවා කියලා සඳහන් කරලා තියෙනවා මේක. ඊළඟට රූපවත් වූ අනන්ත වූ ආත්මයක් පනවනවා. පනවනවා කියන්නේ පැන වෙනවා. එයාට දැනෙනවා ඒ විදිහට. හරිද? සමහර විට අරූප වූ සූක්ෂම වූ ආත්මයක් පනවනවා. අරූපී වූ අනන්තවත් වූ ආත්මයක් පනවනවා. ඒ කියන්නේ සමහර අය භාවනා ආදී කරලා ඒ තුන්චිතාස්සියුම් කසින ආලෝක වගේ දේවල් තමන්ගේ ආත්මයකට ගන්නවා. ඒ වගේ. ඊළඟට සමහර ඇත්තෝ මේ හතරෙන්ම අයින් වෙලා වේදනාව ආත්මකට ගන්නවා. සමහර අය කියනවා වේදනාව මගේ ආත්මය. නැත්තම් වේදනා සහිත ආත්මයක් මට ඇත. ඒ කියන්නේ විඳිනවනේ විඳින්න නැත්නම් ඉතින් මොන ආත්මයක්ද? එහෙම කියනවා. සමහර අය කියනවා සමහර අය හිතෙනවා දැනෙනවා වේදනාව මගේ ආත්මය නොවේය. මගේ ආත්මය විඳීමෙන් තොර එකක් කියලා සමහර අයට දැනෙනවා. සමහර අයට දැනෙනවා විඳින ආත්මයමයි ආත්මය කියලා. වේදනාව මගේ වේදනාව කියන්නේ මගේ ආත්මය නෙවෙයි. නමුත් විඳීමක් ඇති දෙපේ ආත්මය කියලා ඔය වගේ එක එක එක එක එක විදිහට සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාර 20 ආකාර 20ක් තියෙනවා විද්‍යාකාර සක්කාය දිට්ඨියක් ඇති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හතර ආකාරයකින් වැරදි ගැනීමක් ඉඳලා. දැන් මේකෙදි හරි අපූර්ව කතාවක් තියෙන මේ සූත්‍ර දේශනාවේ අවසාන භාගයේ මෙන්න මෙහෙම. යමෙක් වේදනාව ආත්ම කොට ගනීද ඒ අත්තාගෙන් අහන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් අපේ විදර්ශනාවට හොඳ දෙයක් ඒක. දැන් බලන්න විඳීමක් නැත්තම් විඳීමක් නැත්තම් මෙතන ආත්මයක් නේද? මට ඉතින් මොකුත් නැහැ. විදීමක් නැත්තම් මේකෙන් ඇති වැඩක් නැහැ කියලා අපිට හිතෙන්නේ. වේදනාව මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් නම් යම් විදිහකින් බුදුරජාණන් වහන්සේ අහන්න කියන එක කියන්නේ යාට ආත්මය කොට දැනෙනවා නම් සුඛ වේදනාවද දුක් වේදනාවද අදුක් අසුඛ වේදනාවද ඔයාගේ ආත්මය කියලා අහන්න කියනවා. හරි. එතකොට බලන්න දැන් එහෙම අහපුවාම මොකද්ද කියන්න වෙන්නේ? අපිටමකෝ සැප වේදනාව කියලා කිව්වා කියලා. දුක් වේදනා ඇති වෙනකොට සැප වේදනාව තියෙනවාද? දුක් වේදනාව හට ගන්නකොට සැප වේදනාව තියෙනවද? නැහැ. එහෙනම් ආත්මය කැඩ ගන්න උඩ. එතකොට කෙනෙක් කියයි දුක් වේදනාවයි ආත්මය කිව්වොත්. අදුක්ඛ සුඛ වේදනාව හට ගන්නකොට දුක් වේදනාව තියෙනවද? නෑ නේද? එහෙනම් ඒක ආත්ම කොට ගන්න බෑ. එතකොට මේවා කියනකොට අපිට තේරෙනවා මේවා දැන් අපි දැන් ඇති ඔය කිව්වා නේද? දැන් මේ කාරණාව ඇත්තයි. නමුත් මම කිව්වා කරන්න දෙයක් ගැන කතා කරන්න ඕන කියලා. නේද? ආත්මයේ සූත්‍ර ධර්මයේ විඥාන ස්ථිතීන් හතක් කියලා සඳහන් කරනවා. විඥානයේ පහළ වෙන තැන් නානත්ත් කායා නානත්ත් සංඥා නානත්ත් කායා ඒකත්ත් සංඥා ඒකත්ත් කායා නානත්ත් සංඥා ඔය විදිහට දැන් හතක්. ඉතින් මේවා ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන් නේද? නමුත් අපි මේ වෙලාවේ ඊළඟට කතා කළ යුතු දැන් මේකේ වැඩිපුරම තියෙන පටිච්චසම්පාද ධර්මය ගැන. මේ මගේ මේ ජීවිතය මේ මොහොතේ මේ උපදිලා තියෙන ජීවිතය. මේ මොහොතේ මේ තියෙන ජීවිතය. මේ මොහොතේ හට ගන්න හට ගැහිල්ල. සමහර ඒවා තේරුම් ගන්න බැයිද නැද්ද? නේද? සමහර ඒවා තේරුම් ගන්න බෑ. මට මාව තේරුම් ගන්න තාම බෑ. ඇයි ඒ තේරුම් ගැනීම සඳහා හේතු විය යුතු සමහර දේවල් මගේ මානසිකාරයෙන් නැగిලා එන්නේ නැති හින්දා එහෙනම් මේ නාම පෙරහැරේ මට අවශ්‍ය කරන දේවල් වගේක් සකස් වෙවි සකස් වෙවි සකස් වෙවි එන්නේ නැතිද මම මෙන්න මෙහෙම කියන්නම් මේ වේදනාවට සමවැදින ටිකක් වෙලා ඉන්න බෑ මං ඉස්සෙල්ලාම ඇහුවා බණ පටන් ගන්න වෙලාවේ සහනෙන්ම ඉන්න කියලා මම ඉතින් ඒ වෙලාවේ මේ අතට කියනවා ආයෙනම් දැන් චුට්ටක් සුවසේඳ මොකුත් නැතුව නිදහසේ දැන් චුට්ටක් ඉන්න කියලා මම බණ නවත්තනවා. නවත්තලා ඉන්නවා. මොකද වෙන්නේ? අපි කතා වුණා ඕලිමේ එනවා කියලා. මොනවද රෙන්නේ? ආ නරහින් එන ඒවා මේ හට ගන්නවා හට ගන්නවා. ඉතින් භාවනා කරනවා කියලා හිතියා දැන්. ඉන්නකොට මොකද කරේ අපි තුම අනිත්‍ය භාවනාව කරන්න කිව්වා කියලා ආනාපාන සතිය කරන්න කිව්වා කියලා. ඉතින් ආනාපාන සතියට සම්බන්ධලා ඒක තුල ඉන්න හුස්ම දැනි දැනි ඉන්න කියලා කොහොම පටන් ගත්තා. පටන් අරන් ටිකක් වෙලා යනකොට රවුමේ ගිහිල්ලා ගිහිල්ලා ටිකක් වෙලාවකින් මොකද මතක් වෙන්නේ? අපේ මම මේ ආනාපානසති කරන ඉතින් මොනවද මේ හිතන්නේ කියලා ආයෙ මෙතෙන්ට වැටෙනවා. අර බලන්න එක අරමුණකට මේ හිත වැටෙන්නේ නෑ අතීතයේ තිබුණා වූ කාමච්ඡන්ද ව්‍යාපාද මේ හිතේ හැකිලෙන ගති නේද? සැක සහිත දේවල්, නොසන්සුන්කම් ඒවා ඔක්කොම නැවත හේතු වෙවි, ප්‍රත්‍ය වෙවි මේකටම මෙතන නැවත හට ගන්නවා. මේ හිත හරියට නිකන් තේකෝපයක් වගේ. හරි. හරි තේකෝපයක් වගේ කියන්නේ මේ මම මේ අර්ථන්ට කියනවා දැන් අපි අපි කවුරු හරි ගෙදර එනවා කියලා මම එනවා එහෙ ආපු වෙලාවක මට හොඳ කිරි දෙකක් හදලා දෙනවා ගිලම්පස් එකක් හදලා දෙනවා මම මේක වළඳලා කියනවා ඔය රසම තියෙන ඔය විදිහම තව ගිලම්පත් එකක් ඕනේ කියලා. හැබැයි පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑනේ කියනවා. පුළුවන් ද හදලා දෙන්න. ඇයි? ඇයි බැරි? මිශ්‍ර කරලයි හැදුවේ. කිරිපිටි මිශ්‍ර කරා, සීනි මිශ්‍ර කරා, වතුර මිශ්‍ර කරා, කහට මිශ්‍ර කරා. ඔය මිශ්‍ර කරාට ගිහිල්ලා මොකද වෙන්නේ? ඒ જાතියෙම එකක් නම් හදාගන්න මං කිව්වොත් එම ජීවිතේට එකම රසම තියෙන තේ දෙකක් කෙනෙක් හදන්න තියෙන ඉඩකඩ ගොඩක් ගොඩාක් අඩුයි. ඔය හතරක් මිශ්‍ර වෙලා. හරි. තිස් ගානක් චෛතසිකයන් එක හිතකට මිශ්‍ර වෙන්න පුළුවන්. එකවර. එහෙනම් හිතක ඇති වෙන ඇති වෙන හිතේ ස්වභාවය කොයිතරම්නම් වෙනස් වේද? එක එක එක එක පරණ ඒවා හේතු වෙවි හේතු වෙවි ඊර්ෂ්‍යාවෙන් ටිකයි ක්‍රෝධයෙන් ටිකයි වෛරයෙන් ටිකයි එහෙම මිශ්‍ර වෙවි තමයි මෙතන හැදෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වේ අර මතකයි නේද අර නුරුස්සන ඒවා කතා කරද්දී තව තව ඒවා මම කිව්වේ ඒවා හේතු වෙවි එකතු වෙවි ඒකක් හැදෙනවා වගේ හැදිලා ඒ ඒකේ රස වගේ තමයි මේ වෙලාවේ හටගන්නේ හිත මේ වෙලාවේ හටගන්න හිත හරියට නිකන් මිශ්‍ර වෙච්ච ඒවා වල රසය වගේ ඒ රසය තමයි අපි මේ හිතෙන් විඳින්නේ. රාගං වාචිත්තං රාගං චිත්තං විපදානාති විතරාගං වාචිත්තං ඒ විදිහට එක එක එක එක සිත් අපේ ළඟ පහළ වෙනකොට එක එක විදිහේ වේදනාවල් ඇති වෙනවා. ඒකත් එක්ක ඇති වෙච්ච අර මිශ්‍ර වෙච්ච ඒවා හැටියට. තේරෙනවද ඒක? හරි. දැන් වැඩේ තියෙන්නේ මේක අතීතයේ හේතු වෙලා හටගන්න එකක්. මම දැන් උත්සාහ කරේ මට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච තල්ලුව හින්දා මම ආනාපානයේ හිත තියන්න උත්සාහ කරනවා. හ්ම්. ආන්තර මිත්‍ර වේදී හැදෙන වෙන ඒවා. හරි. මට තේකේ රසයේ දියරහ වැඩි කරන්න ඕන වුණොත් මම මොකද කරන්නේ? මං කියනවා මේක සීනි වැඩි මේක සීනි ටිකක් අඩු කරන්න. ආන් එතකොට නම් අරයි යනවා. අරන් ගිහින් මොකද කරන්නේ? වතුරක් කරලා ගේනවා. එතකොට මං කියනවා දැන් කිරි රහ අඩුයි කිරි වැඩි කරන් එන්න. ආ ගිහින් කිරි දාලා කියනවා. හේතු වෙන දේවල් වෙනස් කරොත් ඵලෙ වෙනස් වෙනවා නේද? අන්න මට බුදුරජාණන් වහන්සේගෙන් අනක් වෙනවා අදහසක් වෙනවා සිත් පහළ වෙනවා මෛත්‍රී සිතුවිලිම නේද මේකේ හදන්න කියලා. අන්න ඒ අන අන්න ඒ බලපෑම අන්න ඒ කැමැත්ත හේතු වෙලා එකතු වෙලා මම මොකද කරන්නේ? මෛත්‍රී සහගත සිතුවිලිම හදනවා නේද? එතකොට මොකද වෙන්නේ? මගේ මෛත්‍රී සිත වැඩෙනවා. ඒක ඔක්කොම හේතු සහගතව. නැත්නම් මේ එකක්වත් නැහැ. ධර්මයේ තුලින් මට අදහසක් නැහැ ඉන්ද්‍රිය සංවර කරන්න කරන්න කියලා ඒකේ ආදීනව කියනවා බුදුරජාණන් වහන්සේ. නොකරන එකේ ආදීනව කියනවා. ඉන්ද්‍රිය සංවරයේ ආනිසංස දේශනා කරලා තියෙනවා. ඒක ඇහෙන මට දැන් බලන්න අපි දැන් යම් කිසි කාලයක් ධර්ම ශ්‍රවණය කරා. මේ වෙලාවේ මොකද ඇති වෙන සිත? ආ කියන්නේ එහෙම බලමුකෝ අපි මේ දැන් වෙච්ච සිද්ධිය බලමු. මේ පැය දෙකකට තුනකට ආසන්න කාලයක් මොනවා හරි අහන් හිටියා. ආන් ඉන්න හැම වෙලාවෙම සිත් වර්ගයක් පහළ වුණා. මේ වෙලාවේ මොකද දැන් හිතෙන්නේ? ඕවා ඔක්කොම හේතු වෙලා එකතු වෙලා දැන් හිතෙන්නේ මොකද? ඇත්තට මම නටපු විකාරයක් කියලා දැන් හිතෙනවා. නේද? දැන් එහෙම හිතෙනවා. ඉන්නකො මම මේක තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් යනවා එළියට. ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා බලනකොට සම්පූර්ණයෙන් හැඩි කරලා ඔක්කොම තිබ්බ විදිහ ගන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? පරණ තිබ්බ විදිය මතක් කරලා ඒ සිතුවිලි හේතු වෙලා මෙව්වා යට වෙලා ගහනවා අඩිය පොළවේ නේද? ගහනවා නෙවෙයි අඩි පොළේ මම පොඩ්ඩක් නැති වෙනකොට බලන්න ඕනේ මෙතෙන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. එයි මේවා මේ විදිහට ආ තේරෙනවනේ මේ වැඩේ. ඉතින් අන්න එහෙම තමයි මේ වැඩේ. නේද? එහෙනම් අපිට තේරෙන්න ඕනේ බුදු කෙනෙක්ගේ පහළ වීම මොනතරම් වටිනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔන්නේ නාම රූප પરම්පරාව අත්විඳින්න කියලා. නිකන් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිරික්සමින් මේ ඇති වෙලා නැති වෙලා හැම වෙලෙම මේ රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා එහෙම නේද අන්නයේ ඇතිවීම නැතිවීම තුල අව ලක්ෂණ තුනක් තියෙනවා හරි ඇතිවීම නැතිවීම දැන් අපි දැන් දැන් මේ වෙනකොට හොඳටම දන්නවා අපේ නාම પરම්පරාව නැත්නම් සිත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ඇති වෙනවා නැති වෙනවා කියනකොට බලන්න මොකද්ද කියන්නේ කියලා නැති වෙන දේ නැවත ඇති වෙනවා කියන එක තියනවද නැද්ද නැති වෙනවා නමුත් ඇති වෙනවා ආය නැති වෙනවා ආයත් වෙනවා ඕකයි අපේ තණ්හාව තියෙන්නේ මම කියන්නේ ආදරය කරන කෙනෙක් බයිනවා දැන් නම් මම හබනවද නෑ. ඔහේ ඉන්නවා. මොකද බයින වෙලාවේ ආදරේ නෑ කියලා දන්නවා. හැබැයි හාරි යනවා කියන්න දන්නවා පස්සේ. ඒකෙින්ද ඔහේ ඉන්නවා. නේද? ඒ කියන්නේ ඒ ආදරය දැන් නැති වුණාට ආය ඇති වෙනවා කියලා දන්නවා. ඒකෙන්ද අපිට හරිය තණ්හාව මේක ගැන. හරි එක එක එක එක නාම රූප පරම්පරාවල ඔන්නේ ඇතිවීම නැතිවීම හින්දා හරිය තණ්හාව. හරි? නමුත් බුදුරජාණන් වහන්සේ මේ ඇතිවීම නැතිවීම අපිට අත්දකින්න කියනවා. ඒ ඇතිවීම නැතිවීම අත්දකලා හොයාගන්න කියන වැඩක්. මොකද්ද? ඒ ඇතිවිලා ආය නැති වෙන දේ වෙනස් වෙලාමයි ඇති වෙන්නේ කියන ලක්ෂණය හොයාගන්න කියනවා අපිට. හරි? ඒ ඇති වෙලා නැති වෙන දේ මට ඕන හැටියට නෙවෙයි. ඒ ඇති වෙලා නැති වෙනකොට වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා හොයාගන්න කියනවා දැකගන්න කියනවා මනසේ. මට ඕන හේතියට වෙනවා නම් මම ඒ වෙනස් වීම ඇති කරගන්නේ හොඳ පැත්තට. නේද? නාම රූප પરම්පරාව මට ඕන විදිහට වෙනවා නම් මම මේ වෙනස ඇති කරගන්නේ මට ඕන පැත්තට. එහෙම කරගන්න බෑ. ඒකයි මගේ තියෙන අසරණකම. ඒකයි ඒක නාම પરම්පරාවවත් රූප પરම්පරාවවත් ආත්ම කොට ගන්න බැරි ඒකයි ඒවා වෙනස් වෙන්නේ එක්තරා නීතියකට අනුව. හරිද? ඒක ස්වභාව ධර්මයේ නීතිය. ස්වභාව ධර්මයේ ක්‍රමවේදය. ඒක මට පොඩ්ඩක්වත් අදාළ නැති එකක්. අන්න ඒක තේරුම් ගන්න කියලා සඳහන් කළා. සඳහන් කරනවා. දැන් ඉතින් මම ඒක තේරුම් ගන්න මොකද කරන්නේ? නාම රූප කියන પરම්පරාවට මම බහින්න ඕනේ. මගේ හිත සිතෙන්ම මම නාම પરම්පරාව රූප પરම්පරාව පිරික්සන්න ඕනේ. පිරික්සන්න ඕනේ. පිරික්සන්න ඕනේ. හරි. අන්න එහෙම පිරික්සන්න නම් මගේ හිත වෙන වෙන පරම දේවල් එන්නේ නැති වෙන්න අදා ගන්න වෙනවා ඉස්සෙල්ලා. එහෙනම් දැන් වැඩේ පටන් ගන්න ඉන්න. ඕකට කියනවා වගාව කියලා. නේද? ධර්මයේ ධර්ම වචනයක් තියෙනවා වගා කරනවා කියලා. නේද? යාදිතං වබතේ බීජං තාදිතං හර්තේ පලං යහපත් සිතුවිලි වගා කිරීම හරි? එහෙනම් අපිට මේ සිතුවිලි પરම්පරාවේ යහපත් සිතුවිලි හැදෙන්න නම් ඊටා විසම සිතුවිලි හැදුනාම අර අර මොකද්ද රැක්ම දක්වා ගිහිල්ලා මහා විසම සිතුවිලි හැදිලා මම දැන් මොකද කරන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කර කර ඉන්න කාලෙනේ. මොන පුත්‍රයන් වහන්සේගේ බණ ඇහිලා මම පාපයේ ආදීනවයන් දැකලා සතර පායේ ළඟින ඒවාගේ ළඟින්ද වෙන ඒවාගේ තියෙන දුක් දැකලා නිවන් දැකීමේ තියෙන ආනිසංස හොඳට ඇහිලා මොකද කරන්නේ මේ විෂම සිත තියාගෙනම මේ විෂමව සකස් වෙන රැක්ම ආදී සකස් වෙලා අකුසල ධර්ම තියෙන හිත තියාගෙනම ඉන්නවක මං රටක් බඳින්න කියලා මොකද කරන්නේ ආනාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා දැඩි හැඟීමකින්ම සමාදම් වෙනවා හරි තේන්නේ නැහැ මේකට ඉඳ කියලා ඊට පස්සේ කැඩෙනවා. කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒ අර නිවනෙහි තියෙන උත්කෘෂ්ඨ භාවය පිළිබඳ සිතුවිලි මේ પરම්පරාවේ සකස් වෙලා තියෙන හින්දා ධර්ම ශ්‍රවණය වෙලා තියෙන හින්දා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තියෙන හින්දා තමන්ගේ චිත්තසංතානයෙන් කැඩෙන කැඩෙන සීලය කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ යෝනිසෝ මනසිකාරයෙන්ම නියම මනසිකාරයෙන්ම නැවත සමාදම් වෙනවා. හරිද? සමාදම් වෙලා රගිනකොට තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡණ්ඩ වේදනා උපදිනවා. ඇයි? කාමයේ වර්ධවා හැසිරිය හැකි වස්තුවක්, හැකි ස්ථානයක්, හැකි අවස්ථාවක් ලැබුණා. දැන් මේ හිත පරණ දේවල් අරන් ඇවිල්ලා කියන්නේ මොකද්ද? නේද? මෙන්න වෙලාව ආය හම්බෙන්නේ නැහැ මෙන්න වෙලාව කියලා ඇතුලෙන් එන තද තල්ලුවක් වෙනකොට ඒකටම හරියන්න මොකද්ද ආදීනව සහිත සිතිවිලිත් මේ පැත්තේ හට ගන්නවා නේද ඕක කීතරයක්ද ඕක ඇතිවීමක් තියනවාද ඕක හින්දා සිද්ධ වෙන සංගතිය ඕක හින්දා විඳින්න වෙන දුක් කියලා එව්වත් එනවා මේ හේතුලපත් වෙලා බණ ඇහිලා තිබ්බොත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තිබ්බොත්, ඒ කියන අයට විතරයි. ඒකයි මම කිව්වේ සල්ලාලයාට සල්ලාලයා කියලා හංවඩු ගහන්න එපා. එයා පහත් මිනිහෙක් කියලා හිතන්න යන්න එපා. එතන පහත් ධර්මතාව උපදිනවා. එච්චරයි. පහත් ධර්මතාව උපදින්නේ එයාගේ වැරද්දෙන් නෙවෙයි. හරිද? හොරාට හොරා කියලා හංවඩු ගහන්න එපා. අංවඩු ගහලා එයා පහත් කොට සලකන්න එපා. කාවද පහත් වෙන්නේ? තමන්ගේ අවබෝධය පහත් වෙන්නේ. හරි. එතන පහක් ධර්මතා උපදින සිද්ධියක් සිද්ධ වෙනවා විතරයි. හරිද? අන්න ඒ සංකල්පයට එන්නයි මේ ඔක්කොම කරන්න යන්නේ. එතකොට තමන් මොකද කරන්නේ? අර පැත්තෙන් එන අර නැවත නැවත හටගන්න සිතුවිලි නේද? දැන් දැන් දැන් සීලය රකින්න උත්සාහ කරන උත්සාහ කරනවා දැන්. දැන් මොකද කරන්නේ? ඕ යනවා කල්යාණ මිත්‍රවරුන් කියන්නේ ඕන කල්යාණ මිත්‍රයන්. හරිද? ඉතින් කියනවා මං කොච්චර උත්සාහ කරත් මට මේ සීලය රකින්න බෑ. අන්න දෙනවා උපදේශක කොට. ඔන්න හොන්තක කියනවා ආදීනවත් එක හොඳට අහගන්නවා. නේද? එහෙම වෙච්ච ගමන් ලොකු තල්ලුවක් එනවද නැද්ද ආයතරයක්? සමහර යාළුවෝ හම්බුනා මොකද කියන්නේ? අයියෝ තරුණ කාලේ ඕව නැත්තම් වැඩක් තියනවද මේවා මේමයි මේක වැඩක්ද ආරවා මේවා කියලා එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? සීල් කඩාගෙන ඒ පැත්තට අල්ලන. ඒකයි මම කිය කුලංගේ යන කොලයක් වගේ මේ ජීවිතය කියලා. ආප මිත්‍යා තරම් භයානක කෙනෙක් තවත් නැති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මුළු ශාසනයම අදා පැවතිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නේද? ඒකනේ අපි හැම වෙලේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අර සිතුවිලි પરම්පරාව දැන් අපි මේක කරන්නේ දැනගෙනමයි නේද? දැනගෙනම කරන්න පුළුවන් මේ යන්තම් හරි අවබෝධය තියෙන කෙනාට මාව සකස් කරන්න මම දැන් දැනගෙන. එහෙනම් මට මගේ සිල් කැඩෙන්න හේතුව සිල් නොකැඩෙන්න අවශ්‍ය කරන බලවන්ත සිතුවිලි මගේ ළඟ සකස් වෙන්නේ නෑ කියලා දැනගෙන මොකද කරන්නේ? ඒකට අදාළ සිතුවිලි නේද? නැවත නැවත නැවත නැවත නැවත හට ගන්නවා ගන්නවා. අන්න එහෙම කරනකොට කාලයකදී සමාදම් වෙවි සමාදම් වෙවි අර කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඒ අවස්ථාවේදී රෞද්‍ර කටුක ගෝර ඡණ්ඩ මාරාන්තික වේදනා ඇති වෙනවා. එයා දැනගන්නවා හෙට වෙනකොට මේක අඩු වෙනවා. හෙට මේ මේ වෙලාවේ මම ඉවසුවොත් මත්පැන් පානය කරන කෙනා පානය කරන්නේ නැතුව ඉන්න දඩී අමාරුවකින් ඉන්නේ. නමුත් එයා යෝනිසෝ මනස්කාරයක් සහිතව එයාගේ මනස්කාරය කියනවා අද දරා ගන්නවා අද දරා ගන්නවා හෙට වෙනකොට දරා ගන්න ඊට වැඩිය ලේසි වෙනවා. අනිත් වෙනකොට දරා ගන්න ඊට වැඩිය ලේසි වෙනවා. ජීවේ එහෙමයි නේද? සමාදන් වෙලා වැළකෙන ඉස්සෙල්ලාම දවසට වැඩිය දෙවෙනි දවසේ ලේසියි. දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවසේ ලේසියි. තුන්වෙනි දවසට වැඩිය හතරවෙනි දවසේ ලේසියි. මේ විදිහට මොකද වෙන්නේ? මේ සිත අර ඒ වේදනාව ඇති කරවන්නේ බලන්න. මේ වේදනාව ඇති කරවන්නේ ස්පර්ශයේ හේතුවෙන්. හරිද? ඕකට මම හැමදාම කියන උදාහරණය මොකක්ද? හත විතර වෙනකම් බුදියන්න පුරුදු වෙලා තිබ්බ කෙනෙකුට පාන්දර හතරට හැරෙනවා. කියන්න බලන්න අපිට එහෙම වෙලා යදිනේ. එහෙම නැගිට්ටහම මොකද වෙන්නේ? අපි ඒක ගැන හෙව්වේ නැහැ. තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති වෙලා ඇති වෙනවා හිතගෙන ඉඳ ගියාම නැගිටලා. පොඩි කාලේ එහෙමත් මතක නෑ ලොකු කාලෙත් එහෙම තමයි. දැන් මොකද්ද හිත කියන්නේ? රැට යනවා රැඳට හරහා දානවා හරහා දානවා කියලා මේ නේද? හොඳයි අන්න බලන්න. ඒ ඒක අපි දන්නේ නැතුව නේ දරාගෙන හිටියා නම් දරාගෙන හිටියා නම් හෙට හෙටත් ඒ වෙලාවට මහැරුණකොට ඒ ඇති වෙන වේදනාව අඩුද නැද්ද? එකම ශරීරය එකම අවස්ථාව මේක වෙලා තියෙන මේ මනසින්ද නැද්ද එහෙනම්? ආන් එහෙනම් අන්න බලන්න මේ ඇති වෙන මනෝ ස්පර්ශය ඇති කරන වේදනාව දැන් අඩුයි. ඔය විදිහට දවස් 15ක් විතර අකණ්ඩව අකණ්ඩව නැගිටිනවා මොකද වෙන්නේ? මෙන්න ඒ වෙලාවට එලාම් ඕනෙත් නැහැ කවුරුවත් ඇඟිල්ලෙන් අයින්න ඕනෙත් නැහැ මේ නැගිටලා එහෙමම ඉන්නවා. මලක් වගේ හරිහට යනවා. නිදහස් වෙලා. අන්න ධර්මය අහපු අය දැනගන්නවා මෙන්න මේ වගේ අදිවාසණයෙන් වාසය කළොත් කෙලෙස් වලින් නැත්නම් උපදින වේදනාවෙන් අයින් වෙන්න පුළුවන් කියලා දැනගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තවම දැන් මම ඔය කියපු දේ ඇහුණට පස්සේ නේද දරාගෙන ආරක්ෂා කිරීමේ තියෙන වටිනාකම තේරෙන්නේ. හැබැයි ඒක අකණ්ඩව අකණ්ඩව කරන්න ඕන. අර බුදිය ගත්ත කෙනා එක දවසක් නැගිටිනවා දවස් දෙකක් ආයෙ බුදිනවා ආයෙ දවස් දෙකක් නැගිටිනවා තුනක් බුදිනවා එහෙම වුණොත් එයාට හැමදාම ඒ වේදනාව විඳ විඳ විඳ ඉන්න වෙනවා ඔන්න ඒ විදිහට සීලයෙන් තමන්ගේ හිත පෝෂණය කරගන්න ඕනේ සීලය කැඩෙන ගානට කිසිම සිතිවිල්ලක් උපදින්නේ නැති විදිහට මේ නාම પરම්පරාව සකස් කරගන්න ඕනේ ඊළඟට මොකද කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය, අසුබය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වගේ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මේවා වර්ධනය කරන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියනවා. හරිද? අසුබය අර ශරීරයේ තියෙන අසුබ ස්වභාවය නැවත නැවත නැවත නැවත ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරොත් අන්න බලන්න මෙහෙට හේතු වෙලා එකතු වෙලා මේ පැත්තට අසුබ හැඟීම එන්න තියෙන අවස්ථාව අඩුද වැඩිද? ගොඩක් වැඩිද නැද්ද? මොකද කියන්නේ? දැන් මේ නාම પરම්පරාව ගැන දන්න අය දන්නවා. මෛත්‍රී සිතුවිලි නැවත නැවත නැවත නැවත වර්ධනය කරොත් ඒ අතීත මෛත්‍රී සිතුවිලි හේතු වෙලා ප්‍රබල සිතුවිල්ලක් මෙතන මෛත්‍රී සහගතව හැදෙන්න තියෙන ඉඩකඩ අඩුද වැඩිද? ගොඩක් වැඩිද නැද්ද? එහෙනම් යම් කුසල හැඟීමක් වර්ධනය වෙලා මේකේ ප්‍රබලව නැගෙන්න නම් එකතු වෙලා නැගෙන්න නම් අතීත සිතුවිලි වල ඒක ප්‍රබලව ප්‍රබලව මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ තියෙන්න ඕනද නැද්ද? අන්නේ මෛත්‍රිය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවට කියනවා අනු නැවත නැවත මෙනෙහි කිරීමට කියනවා අනුස්සති කියලා. හරි? මෛත්‍රිය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා මෙත්තානුස්සති කියලා. අසුභය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා අසුභානුස්සති කියලා. මරණය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා මරණානුස්සති. බුදුගුණ නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා බුද්ධානුස්සති. ඔන්න හතර જાතියකින් දැන් හොඳට හොඳට ලොකුවට මේ පැත්තම මෙනෙහි කරලා තියෙන අර සිතුවිලි පරම්පරාව. ඇති වෙලා නැති වෙලා කියලා. දැන් එහා පැත්තෙන් එන්න එනවා කාම හැඟීමක්, පරණ එකක්. මේ පැත්තෙන් දැන් මොකද වෙන්නේ? අසුබ හැඟීමක්. මේ දෙකම මිශ්‍ර වෙලා මම ඉස්සෙල්ලා කිව්වා අර කේන්ති ගිය වෙලාවේ අර මේ ඇවිල්ලා අඬපු සමාගත වෙලාවක් ගැන කිව්වා. ආන් මේ වගේ මොකද වෙන්නේ? වැඩියෙන් මිශ්‍ර වෙන්නේ මෛත්‍රී හැඟීම නම් අරෙන් ආපු තරහ හැඟීම යට කරනවා. හරි? ඔක හොයාගන්න සර්පයා ගෙට එනවා. ගෙට එනකොට මොකද කරන්නේ? මගේ ළමයක් ඉන්නවා මං හදාගත්ත ගෙට මේකමකට ආවද? නේද විසගෝර සර්පයා දැක නෑර මොඩයා කියලා ඔන්න සිතුවිලි වගේ එකක් කෙනෙකුට එනවා. එයා ඉක්මනට සෙරප්පුවක් ගන්නවා. හරි? තව කෙනෙකුට එහෙම සිතුවිලි එන අතරේ මේ කාලේ යා වෙන වැඩක් කළා. එයාට එකපාරටම එයාට ඇති වෙනවා සිතුවිලි වගේ. අතීතයේ හේතු වෙලාම මේකා පොඩි වුණොත් පටස් ගාලා පැලෙනකොට මේක ඇතුලේ තියෙන නේද අර ජොහර ඔක්කොම එළියට ඇවිල්ලා මේ පොළවේ වැදිලා මෙයාගේ අත්නේ තියෙන අර චූටි චූටි ඇඟිලි පතය කියන්නේ ඒවා ඔක්කොම නලියලා හ්ම් ගැහිලා ගැහිලා එළියට දාපුවාම පණ පිටින්ම කූඹි කාලා අන්න ඒ ටික ඔක්කොම හේතු වෙලා යන ආවනම් මට රිදෙනවා වගේමයි රිදෙන්නේ කියලා මගේ දරුවාගේ බඩ පොඩි වෙනවාට මම කැමතිද කියලා මතක් වුණොත් එහෙමද කියේ හ්ම් shopping bag එකක් හරි අරගෙන දාගත්තා ගියා ගිහින් දාලා නේද අන්න බලන්න අතීතයේ හේතු වෙලා ප්‍රත්‍ය වෙලා ප්‍රබලව නැගෙන සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. එහෙම නේද? ඒක පටිච්චසමුප්පන්නද නැද්ද? හේතු ඇතුවද නැද්ද? එහෙනම් කරුණා සහිත මෛත්‍රී සාගත සිතුවිලි අපිට උපදින්නේ හේතු ඇතුව. කරුණාව නැති සිතුවිලි මිනිසුන්ට උපදින්නේ හේතු අනුව. හරි? ඒක දන්න මම දැන් මේ වැඩේ කරන්න යන්නේ. එක ළඟ එක ළඟ එක ළඟ මෙහෙම මෙනෙහි කරනවට කියනවා පැත්තකට වෙලා ඉඳගෙනම මෙනෙහි කරනවට කියනවා භාවනා කරනවා කියලා. නේද? භාවනාව කියන්නේ කුසල සිතක වර්ධනය කියන එකයි. ඔය නාම රූප પરම්පරාවේ තියෙන සත්පුද්ගල සංඥාව ඉස්සෙල්ලාම වතාවට හරියට දැක්කොත් අන්න එතෙන්දි මොකද වෙන්නේ? සෝවාන් කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යන්න නම් හිත රැකගෙන ওই විදිහට ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනද නැද්ද? එහෙනම් භාවනාව අත්‍යවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍යද නැද්ද? එහෙනම් දැන් අද කාලේ මොකද්ද කියන්නේ? නේද? කරුණු නැතුව මොනවා කියනවද මන් දන්නේ. භාවනාව කියන්නේ වහක් වගේ කතා කරන්නේ. භාවනා කරොත් වහකෑවා කියලා අම්මෝ භාවනා නම් කරන්න එපා බුදු අම්මෝ මහ විනාශයක් වෙන්නේ වගේ තමයි මේ ශාසනයේ සමහර ඇත්තන්ගේ සමහර ක්‍රියාකාරීත්වය හරියට පව කරගන්නවා ඒ මදිවට එව්වා අහගත් අපේ සමහර නේද කිසිම දෙයක් දන්නේ නැති කිසිම දෙයක් හොයන්නේ නැති ගවේෂණය කරන්නේ නැති සමහර අය හරියට මැලේරියා මදුරුව වගේ මොකද කරන්නේ එයා ලෙඩේ හදාගත්තේ නැතුණාට රෝගය අරන් යනවා. රෝගය අරන් යනවා තව හතර දිනක් ආගේ ගිහලා කියනවා. එහෙනම් අපිට කරුණු සහිතව තේරුම් ගන්න පුළුවන් භාවනාවේ තියෙන වඩා ඔය විදිහට හිත හොඳට කිසිම අකුසලයක් අතීත චිත්ත පරම්පරාවෙන් නැగిලා මේ පැත්තට නැවත හටගන්න දෙන්නේ නැතුව ආරක්ෂා වෙන විදිහට අපි අපේ සිත සකස් කරනවා නවත්තනවා අකුසලයට එන්න දෙන්නේ නැතුව හිර කරනවා. අන්න එහෙම කරපුවාම මෙන්න කුසල සිතුවිල්ලක් මෙන්න එන්න පටන් ගන්නවා දැන් මෙතන හට ගන්න පටන් ගන්නවා. අන්න එතකොට කියනවා චිත්ත විසුද්ධිය ඇති වුණා කියලා. හරිද? චිත්ත විසුද්ධිය ඇති වුණා කියලා. අන්න ඒ හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන දේවල් වලට යට වෙන්නේ නැහැ. එන්න එයානම් මොකක් හරි එක අරමුණක හිත තිබ්බොත් අන්න අර පෙරහැර මෙහි එන්නේ නැහැ දැන් මෙහි වැට බැඳලා තියෙන්නේ. ඒකින්ද ඔය භාවනා හතරට කියනවා චතුරාර්යක භාවනා හරි හිත ආරක්ෂා කරන භාවනාව. නැතුව මේ මේ නේද? ආරක්ෂක නූලක් බැඳගන්න එකක් එහෙම නෙවෙයි. හ්ම්. කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි අදහස මෛත්‍රිය. ඒකෙන් ලැබෙන ලොකුම ආරක්ෂාව හිතට හරිද? එන්න ඒ හිතට ලැබෙන ආරක්ෂාව ලබා ගන්න අපි හුඟක් වෙලාවට බලන්නේ නූලකින්. නූලකින් පිරිත් කියලා කියන්නේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවලින් ලැබෙන ලොකුම ආරක්ෂාව හාත්පසින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ සිතටයි. නමුත් අපි හදන්නේ මොකද හාමුදුරුවන්ට කියලා එළි වෙනකම් පිරිත් කියෝලා මොකද කරන්නේ? උදේට ගිහිල්ලා මේ පිස්සුද නැද්ද? පිස්සුද හොඳටම පිස්සුද? හොඳටම පිස්සු. හොඳටම පිස්සු. නේද? ඒකේ කිසි කතාවක් නැහැ. පිරිත් නූල ඇයි? පිරිත් නූල ඕනේ. හරිද? රෑ එළි වෙනකන් අර්ථය ඇතුව පිරිත් ඇහුවනම් මට ලොකු අදිෂ්ඨාන එනවා. දැන් මම මෙහෙම කරනවා කියන්නේ දැන් අපි බණක් ඇහුවා. මම මොකද කරන්නේ මේ කට්ටියට මාව මතක් වෙන්න අතේ දැනගන්න කියලා කහ පාට නූලක් දෙනවා නැත්නම් මොකක් හරි නූලක් දෙනවා. ඕකෙන් ප්‍රයෝජනයක් තියනවද නැද්ද? ඕකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද? අන්න අකුසලයක් කරන්න යනකොට මේක දැක්කොත් අපේ රහාඳුරු කිව්වේවා. නේද? එහෙනම් යම් විදිහකින් හරි අපිට මේ ඇහිච්ච ධර්මයේ මතක් වෙන්න මොකක් හරි සංකේතයක් තියෙනවනම් එකක් හරි මේ මුලාවෙන්වත් වෙන හිත නේද? අන්න ඒ වගේ රෑ එළි වෙනකම් පිරිත් අහක් කෙනාට පිරිත් නූලෙන් යම් කිසි එතකොට අහපු නැති කෙනාට නේද? ඉතින් දැන් ඒකයි කියන්නේ හේතු ඇතුවම යමක් කරන්න බෞද්ධයා නිකන් යමක් බදාගන්නේ එහෙනම් චතුරාර්යක භාවනාවලින් තමන්ගේ හිත ආරක්ෂා කරගත්ත කෙනාට අන්න ඒකා ඒකත්වයක් ඇති හිතක් පහළ වෙනවා. අන්න ඒ ඒකත්වයේ සහිත හිතෙන් තමන්ට තම වදින්න පුළුවන් තමන්ගේ පැත්තට හැරෙන් හරව ගන්න පුළුවන් ඒ හිත. ආන් එහෙම හරව ගත්තාම මේ තැනට මේ චිත්තේලිය වෙනමත් මේ රූපපේලිය වෙනමත් තමන්ගේ තුලින් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හරිද? එතකොට ඒ වගේම තමයි මේ වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන යාට අවබෝධයක් තියෙනවා ඉස්සරහට යනකොට. හරි? මෙන්න මේ නාම රූප දෙක වෙන් කරගන්න ස්වභාවයකට කෙනෙක්පත් වුණාම අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා කියලා. මේ පහළ වීම මේ ඥානය දක්වා වර්ධනය වෙලා නම් පින්වත්නි මේ තරත්තාට ඊට ප්‍රතිවිරුද්ධ gedi පිටින් පේන නාම gediya වගේ තමයි අම්මා පේන්නේ මෙච්චර කාලේ. රූප gediya වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ ගොඩ පිටින් පේන ගතිය අයින් වෙනවා. අයින් වෙලා මේ දෙක එකක් විදිහට පෙවුනේ කිනාට මේ දෙක මොකද වෙන්නේ? වෙන් වෙලා දැනෙන්න, තේරෙන්න, හැඟෙන්න පටන් ගන්නවා මේ මුළු ලෝකෙම මේ මේ අය උතන වැඩපිළිවෙළ දෙකක් විදිහට සංඥායෙන්ට පටන් ගන්නවා. ඒ සංඥාව නැති වෙලාවක් නැති තරම්. ඇයි ඒ පුරුදු පුහුණු කරා ඒ විදිහට බලපු හින්දා, ඒ විදිහට මෙනෙහි කරපු හින්දා ඒ විදිහට සංඥා ඇති කරගත්ත හින්දා ඒකට සමවැදිලා Taman දිහා බලපු හින්දා එවැනි හිතක් එවැනි ශක්තිමත් හිතක් Tamanට තිබ්බ හින්දා අන්න අර වගේ තැනකට එන්න පුළුවන් වෙනවා ඊළඟට යා නාම પરම්පරාව පිරික්සනවා හරි නාම પરම්පරා මේ මෙතෙන්ට එන්න සමහර වෙලාවට අසුබයෙන් සමහර වෙලාවට අනිත්‍ය සංඥාවෙන් සමහර වෙලාවට අනාත්ම සංඥාවෙන් හරි බලන්න අරගෙන සතිපට්ඨාන දේශනාව. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියන තැනට එන්න කලින් අසුභ භාවනාවේ තියෙනවා කේසා ලෝමානකාදන්ත රජෝ මන්සන්හාර වට්ටියට්ටි මිච්ඡවක්කන් හදයන් යකනම් පියකම් කිලෝමකම් පප්පාසන් කියලා ඔන්න කොටසක්. ඒකෙන් පස්සේ තියෙනවා ඉති අජත්තං වා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා කියලා. නේද? එන්නේ එහෙම කරගෙන යනකොට තමයි අර හිත කෙලෙස් වලින් අයින් වෙලා අයින් වෙලා ඔය අවස්ථන්ට එන්නේ. එතෙන් ආවට පස්සේ තමයි සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය කියන තැනදී තමයි උදයව්‍ය කියන ওই ඥානය එන්න පෙර ආතුව මේ නාම රූප දෙක වෙන් වෙලා පේන්නේ. නාම රූප දෙක වෙන් වෙලා පෙවුනට පස්සේ දැන් අපි කතා කරා වගේ මේ නාම පරම්පරාවට හේතු වෙන්නේ මොනවද? රූප පරම්පරාවට හේතු වෙන්නේ මොනවද කියලා හැම වෙලේම හේතුත් එක්කම දැනෙන ගතිය. මම ඉතන කිව්වා. ඒ බද්දා සල්ලාලයා නේද හොරා කියලා කිය කිය හිටිය අයට ඒ හැඟීම් අයින් වෙලා මේක නාම પરම්පරාවක් කුඹ පරම්පර අන්නර හේතු හින්දා එයා හොරකමට වැටලා තියෙනවා. හොරකම කියන සම්මුතියට එයා වැටෙන්නේ එයාගේ සිතේ මේ වගේ ඒවා පහළ වෙන්නේ මෙන්න මේ හේතු හින්දා. මේ තරහසෙත් පහළ වෙන්නේ මේ හේතු හින්දා කියලා හැම වෙලේම මේ දෙකට කැඩිච්ච මෙච්චරකල් පුද්ගලයාය සත්‍යය කියලා හිතේ දැන් දෙකට කඩාගෙන ඉන්නේ. දෙකට කැඩිච්ච මේ පරම්පරා දෙක හේතු එක්කම දැනෙන ස්වභාවයටපත් වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් ඇති වෙන්නේ නැහැ භාවනාවෙන් ඉස්සරහට යනකොට. එතකොට කියනවා පච්ච පරිග්‍රහ ඥාණයට ආවාය කියලා. හරි. ඉතින් ඔය වගේ පැත්තකට යන්න පුළුවන්මද බැයිද? ඕක වෙන්නේ ඇයි හේතුත් එක්ක මෙනෙහි කරපු හින්දා. නේද? ඒකට කියනවා සංකා විතරණ විසුද්ධිය කියලා. අපි ඒක වෙනම කතා කරේ නෑ අද. නමුත් එහෙම මෙනෙහි කරා පටිච්චසමුපාදය මෙනෙහි කරපු කෙනාට හේතුත් එක්ක සිතුවිලි හේතුත් එක්ක සිතුවිලි පහනවක අවිද්‍යාව හින්දා වෙන දෙයක් ඔබ තණ්හාව හින්දා වෙන දෙයක් අන්න පරිේශන මට්ටමටපත් වෙලා අන්න නේද අන්න පරිග්‍රහ මට්ටමටපත් වෙලා ඉතින් දන්නවනේ දැන් හොඳටම එයාගේ தත්ත්වය ඒක කියලා ඊළඟට මොකද වෙන්නේ ඔය විදිහට හේතුත් එක්ක දැනගන්න කෙනාට ටික ටික ටික ටික තමම තමන්ගේ නිවසේ ඇත්තෝ තමන්ගේ ගමේ ඇත්තෝ මේ විදිහට මේ ලෝකයේ බොහෝ එහාට යනකම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ යම් ප්‍රමාණයකට ඒ ලක්ෂණ සහිතව මොකද වෙන්නේ බොහෝ පරාසය වැඩි වෙනවා ඒ දැනත්තාට මේ නාම රූප පරිච්ඡේදයේ තියෙන පරාසය බොහෝ දුරට එනවා. එතකොට ඉන්නේ ඒකට කියනවා සම්වර්ධන ඥානය බොහෝ විමසන්න පුළුවන් ස්වභාවය. අන්න ඒකෙන් පස්සේ තමයි කෙනෙකුට ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. නාම પરම්පරාවේ ඇතිවීම නැතිවීම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම ඉතාම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නෙ අන්න එතකොටයි. හරිද? එතකොට කියනවා උද්‍යව්‍ය ඥාණයටපත් උනා කියලා. එතකොට හැම නිමේෂයකම මේ තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා. අනේ ඇතිවීම නැතිවීම ප්‍රකට වුණාම තමයි ඒ ඇතිවීම නැතිවීම තුලින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් තව ඉස්සරහට මේ ඇතිවීම නැතිවීම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කරනවා මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? විදර්ශනා සහිත පුරුදු පුහුණු කිරීමක්. විදර්ශනාව කියන්නේ විශේෂ දැකීමක් සහිතව පුරුදු පුහුණු කිරීමක්. අන්න එහෙම පුරුදු කරනකොට මොකද වෙන්නේ? එයාට මේ ලෝකයේ මේ නාම රූප પરම්පරාව කියන මොනවා හරි දෙයක් සකස් වෙනවද? ආදරයක් සකස් වෙනවා, ඊර්ෂ්‍යාවක් සකස් වෙනවා, කැමැත්තක් මගේ සකස් වෙනවා, අකමැත්තක් සකස් වෙනවා. ඒ සකස් වෙන හැම සකස් වීමක්ම විදෙන බව ප්‍රකටව Tamange හිතට වැටහෙන්න පටන් ගන්නවා. හැම වෙලෙම මේක බිඳි බිඳි බිඳි බිඳි යන බව ප්‍රකටව ප්‍රකටව හැම නිමේෂයකම දිදෙන බව තමන්ගේ හිතෙන් දකින්න පුළුවන් ගානට මේ හිත ප්‍රකට කරගන්න පුළුවන් තමන්ගේ මේ අවබෝධය මේ තත්පා යන්න පුළුවන් හරි එතකොට මෙන්න මේ බිඳි බිඳි යන බව හැම නිමේෂයකම හැම නිමේෂයකම හැම නිමේෂයකම ඒකට කියනවා බංගානු පසනාව කියලා තමන්ගේ సంతානයේ ඒ විවිධී යන බව දැනෙන විදිහට මේ సంతානය පටිච්ච සමුප්පන්නව සකස් වෙන්න ඕනේ. මට මේ කියා ගන්න ඕනේ ඒක. හරි. අපි නම් කවදා හරි ඔබ වෙයි. ඈ. ඒක එහෙම දැනෙන ගානට සීලයෙන් පෝෂණය කරගෙන සමාධියෙන් වර්ධනය වෙලා ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මාත්‍රාන්‍යතාවය, ජාගරණ්‍ය යෝගය, ආදී වශයෙන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන හැම පැත්තකින්ම පෝෂණය වෙලා යන්න යන්නේ අපි උතෙන්ට. දාන දීලා සිල් රැකලා අදිෂ්ඨානෙන් වැඩිපුත්තු කරලා වීර්යයෙන් කටයුතු කරලා හැම පැත්තකම පාරමිතා සම්පූර්ණ කරගන්නවා කියන්නේ ඔන්න ඔය මානසික தත්ත්වය සකස් කරගන්න යන ගමනදී. නැත්නම් ඔය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. මේ සංස්කාරයන්ගේ විනිවිදී යෑම හැම නිමේෂයකම. අන්න එතකොට සාමාන්‍ය ජීවිතේනව භාවනා කරපු පුද්ගලයා ඇවිල්ලා ඉන්නවා. දකින්නවා ඉතින් හොඳ ආදරයක් හම්බෙනවා. හ්ම්. ගිනි ගිනි යනවා මට. ඒක පියවි යනවා මට. හ්ම්. ඉතින් මොනම දෙයකටවත් එතකොට හිත ඇදෙයිද? සංස්කාරයන්ගේ ලක්ෂණ ගතිය අඩු වෙනවා. ඒකත් එක්ක මහා බයක් උපදිනවා. මොකද්ද මේ බය? මේ විවිධ යන සංස්කාරයේ නේද? සංස්කාරයෙන් කිසියම් ආකාරයක සැපයක් ලබන්නේ නෑ කියලා බය මිශ්‍රිත හැඟීමක් උපදිනවා කෙනෙකුට. ඊළඟට ඒත් එක්ක එයා මේක තව පිරික්සනකොට මේ බිනි බිනි යන සංස්කාරයෙන් මට කිසිදු පිහිටක් ලැබෙන්නේ නෑ කියලා තදබල හැඟීමක් උපදිනවා. පිහිටක් ලැබෙන්නේ නෑ. ඒකට කියනවා ආධිනවානු පසන මේ සංස්කාර ගොඩේ ඉඳලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ආදි වශයෙන් මම මෙච්චර කල් මේ අල්ලගත්ත කිසිවකට මට පිට වෙන්න බෑ. ඒ කිසිවකින් මට පිටක් හරණක් නෑ. ඒවා ඔක්කොම ඒවට අදාළ ආකාරය. ඇත්තම කියන්න බලන්න. අපි ආදරය කියලා ගත්ත ඒවා. බැඳීම් කියලා ගත්ත ඒවා. හදපු ගෙවල් දරුවා. යාන වාහන, ඉඩකඩම්, වතු පිටි. මේ ඔක්කොම අපේ මරණයේදී අපිට පිට වෙන්න වෙනවා. මොන මල විකාරද? ඒවා හින්දා වෙලා තියෙන්නේ මොකද්ද? කරදරයක්මයි, හිරිහැරයක්මයි, පීඩාවක්මයි ආරක්ෂා කරන්න වෙලා නොයේකුත් ආකාරයේ කරදරකාරී තත්ත්වයක්. එහෙනම් පිහිටක් නැති බව ඔය වස්තු හින්දා නෙවෙයි මේ බිඳි බිඳි යන නාම රූප પરම්පරාව ඒක නිකම් මට අදාළ නැති හිතුවක්කාර වැඩපිළිවෙලක් නේද ඒකට මට පිහිට වෙන්න බෑ මේ ලෝක සංස්කාරයට මගේ මට පිහිට වෙන්න බෑ මොකද ඒක මට අදාළ නැතුව ඔහි යන එකක් නේද? අන්න එහෙනම් පිහිටක් නැති බව ආදීනමක් වශයෙන් දකිනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකෙන් අත මිදීමේ අදහස් පහළ වෙනවා. හරිද? ඒ අත මිදීමේ අදහස් පහළ වෙන්න ඉස්සෙල්ලා මොකද ඇති වෙන්නේ? පිහිටක් නැති බව දැනෙනකොට කලකිරීමක් ඒකට කියනවා නිබ්බිදානෝ පස්සනාව කියලා කලකිරීමක් ඇති වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ මේ මෙනෙහි කිරීමත් එක්ක මෙතෙන්ට නැවත නැවත පටිච්චසමුප්පන්නමයි ඔය ඔක්කොම වෙන්නේ පටිච්චසමුප්පන්න. හරි? අන්න ඒ කලකිරීම හින්දා දැන් ඇදෙන ගතිය නෙවෙයි හැම වෙලේම සංස්කාරයෙන් අත මෙදෙන්නම. අර බිඳි බිඳි යන බවත්, පිහිටක් නැති බවත්, කලකිරීමක් කියන තුනම එකතු වෙලා හේතු වෙලා අයින් වීමේම අදහස, අයින් වීමේම අදහස, අයින් වීමේම අදහස් තමයි හේතු තුනේ. හට ගන්න මේ නාම රූප පරම්පරාව දැකලා. හරි? එතකොට ඊට පස්සේ ඒකට කියනවා මුංචිතු කම්මතා ඥානය කියලා. ඊළඟට එහෙම එහෙම එකක් මේ හාත්පසින් වටවෙච්ච අන්න ඒ වගේ ප්‍රබල මානසික තත්ත්වයක් අපේ මේ මනස්කාරය තුළ උපද්දවා ගන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ අතමිදීමේ අදහස් ඇරෙන්න ඊට ප්‍රතිවිරුද්ධ අදහස් මාත්‍රයක්වත් ඒ කාලෙදී භාවනා යෝගියාට ඇති වෙන්නේ නැහැ. එහෙමයි මේ නිවන දක්වා යන ගමන ධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ. ඒවා ඔක්කොම පටිච්චසමුප්පන්නද නැද්ද? ඒකයි කියන්නේ මාර්ගය පටිච්චසමුප්පන්නයි කියලා. එහෙමයි මේ ආත්මීය හැඟීම අය කරගන්නේ. එන්නේ ඒ කාලෙට ආවට පස්සේ තමයි පටිසංකානුපස්සනාව කියලා කියන්නේ. ඔන්න දැන් තමයි පුළුවන් වෙන්නේ වේදනාවේ වේවා නාම කොටසේ වේවා චිත්ත කොටසේ වේවා කාය කොටසේ වේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අල්ලගන්න හරියට පුළුවන් වෙන්නේ ඔන්න ඔය කාලෙදී හරි එතකොට තමයි වේදනාවෙහි අර කිව්වා වගේ සැප වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව නැතය දුක් වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇතය මට ඕන වෙලාවට මේක ගෙන්න ගන්නත් බෑ යවා ගන්නත් බෑ මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ අන්න එතකොටයි හරිද එතකොට එන්න ඒතනත් අර තමයි වේදනාවට සමවදින්න පුළුවන් මොහොතක් පොඩ්ඩක් හිතන්න සම්පූර්ණ වේදනාවට සමවැදිලා කෙනෙක් ඉන්නවා මෙහෙම. හරි. මොහොතකට හිතන්න. කණෙන් ඇතිවන ශබ්දින්ද ඇතිවෙන යම්කිසි ස්පර්ශජ වේදනාවක් තියෙනවා නම් නවත්ත ගන්න පුළුවන්. කයින්ද ඇතිවන යම් සීත උෂ්ණාදී ස්පර්ශ වේදනාවක් තියෙනවා නවත්ත ගන්න පුළුවන්. බලන්න මේකට සමවැදුනොත් මේ අනාත්ම ලක්ෂණය අත්දකින්න පුළුවන් දෙයි. මේ අනාත්ම ලක්ෂණය මෙහෙම ඉන්නකොට මේ ශරීරයේ දැනීමක් තියෙනවා නම් මේකේ ශබ්ද ඇසීමක් තියෙනවා නම් මේකට ගන්ධයක් දැනීමක් තියෙනවා නම් හුස්ම ගැනීමක් තියෙනවා නම් රුධිර සංකරණයක් තියෙනවා නම් මොනවා හරි ස්පර්ශ වේදනාවක් මේ මොහොත දැනෙනවා නම් ඒ දැනෙන සියල්ලම මගෙන් අවසරයක් මගෙන් අදහසක් පටන් ගැනීමේ වෙලාවක් ඉවර වීමේ වෙලාවක් කිසිදු දෙයක් නැතුව ගලාගෙන යන ගඟක් වගේ මෙතන ගලාගෙන යන ගතිය අත්දකින්න පුළුවන් මට අයිති නැති බව අත්දකින්න පුළුවන් මම කියලා මං කලින් කිව්වා එක්තරා ගුලියක් අරගෙන මම මගේ කියලා හිර කරන් මෙතන තියෙන්නේ කියලා මේක නේද දැන් මොකද වෙන්නේ මේ ඉන්න කරත්තාට කන විනිවිද ඇහැ විනිවිද ශරීරය විනිවිද අර ඇති කරගත්ත ගුලිය දිය වෙන බව අත්දකින්න පුළුවන් ඒ වෙන් කරගත්ත කෑල්ල අයිතියක් නැහැ වැටවල් කඩාගෙන මුරකවුළු කඩාගෙන නේද මම කියලා හදාගත්ත මේ සීමාව ස්වභාව ධර්මයේම එකතුවක් ඒ වැටවල් කඩාගෙන මම කියලා හදාගත්ත සීමාමායින් කඩාගෙන මේක ස්වභාව ධර්මයේම නේද තවත් ක්‍රියාවලියක් බව මට අයිතියක් නැති බව අත්දකින්න පුළුවන්කම තියෙනවා. එතෙන්ට එන්න නම් සීලය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට මෙතන සත්වයේ පුද්ගලයෙක් නැත කියලා ආත්මයක් නැත කියලා ශුන්්‍යතාවයක් වශයෙන් ආත්මීය ශුන්්‍යතාවයක් ඇති වෙනකොට ආත්මීය ශුන්්‍යතාවයක් එහා පැත්තෙත් එහෙම එකක් නැත කියලා ආත්මීය ශුන්්‍යතාවයක් ඇති වෙනකොට සංකාර උපේක්ෂා කියන නාමය පුදුන මේ සංස්කාරයේ කෙරෙහි හිත උපේක්ෂාවේ වැටෙනවා හරි එකම අරමුණක වැටෙනවා හරි අන්න ඒ ඒ වගේ තත්යකට ආවට පස්සේ තමයි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ තමන්ට මේ පංච උපාදානස්කන්ධෙහි යථාභූත ස්වરૂපය වැටහෙන්න පටන් ගන්නෙ එතනින් පස්සේ. හරි? ඔන්න ඔය தත්ත්වයට ආවහමයි මේ පංච උපාදානස්කන්ධය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා තමන්ට එන්න පුළුවන් ওই தත්ත්වයට ආපුවාමයි එක පාරටම එක මොහොතක පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීමේ මාර්ග හිතක් පහළ වෙන්නේ ඔන්න ඔය තරම් ඉහළටපත් වුණාම තමයි. හරිද? ඒ කියන්නේ විදර්ශනා මාර්ග හිතක් පහළ වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආදී අංග 8 එකතු වෙලා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමන්ගේ පැත්තෙන් ලෝකෝත්තර අවබෝධයට ඇති වෙන මාර්ගහිත අතීතයේ හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නේද? සංකතවම තමන්ගේ හිතේ බුදුනා. ආන්දාට කියනවා සෝවාන් මාර්ගයට බුදුනා කියලා. එදාට කියනවා ඊට පස්සේ ඒ මොහොතෙන් පස්සේ කියනවා සෝවාන් පලස්ස පුද්ගලයෙක් කියලා. ඒවා වෙන්නේ පටිච්චසමුප්පන්නවමයි. එතකොට අර වේදනාව වශයෙන් ගැනීමක්වත් ආත්ම වශයෙන් වේදනාව ආත්මය වශයෙන් ගැනීමක්වත් කිසිවක් ආත්ම වශයෙන් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔන්න ඔය ඔය විදිහට එවැනි පුද්ගලයෙකුට සියලු රූප සංඥා ආදී ඉක්මවමින් ඒ ඒ පරසමාපත්තියට පත් වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයෙකුට කියනවා මේ ලෝකයේ පිළිබඳ තියෙන සියලු ආසාවන් අයින් කරා කියලා. කල යුතු දේ කළා කියලා. ජීවිත අවබෝධය ලැබුවා කියලා. සංසාර දුකින් අත මෙදුනා කියලා. ඉතින් එවැනි තත්යකටපත් වෙන්නටයි අපේ මේ Brahmachari ජීවිතය, අපේ මේ අපේ මේ සීලවන්ත ජීවිතය, ගුණවන්ත ජීවිතය කියලා අපි හිතෙන්න ඕනේ. මේක මට අයිති වැඩ පිළිවෙලක් නෙවෙයි කියලා දැනගන්න ඕනේ. එවැනි විදර්ශනා සහගතව භාවනාම යෝගීව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න, සතර ජීවිතය සුවපත් කරගන්න වැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. තම තමන් තුළට ඇතිවනා වූ යම් අවබෝධයක් තියෙනවනම් යම් අදහසක් තියෙනවනම් ඒ සියල්ල හේතු වෙලා අතීතයේ ඇතිවනා වූ සියලු කුසල ධර්මයන් හේතු වෙලා සංසාරගත සියලුම පුණ්‍ය ශක්තියන් හේතු වෙලා මේ ජීවිතයේ කරගත්තා වූ සියලුම කුසල ශක්තියන් හේතු වෙලා මේ චිත්ත සංකාන වලට උත්පතේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීවදාලා වූ ඒ උතුම් ධර්මයේ කිසිලස දැනේවා ප්‍රාර්ථනා